බුදුරයන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් තවතිසා දිව්‍ය ලෝකයෙන් තුෂිත දිව්‍ය ලෝකයෙන් මහා මායා දේවියගේ මව්කුසට එන මොහොතේ පටන් බුදු වුණ කෙනෙකුගෙන් තොරව ඒ බුද්ධ අංකුරයක් නැත්තම් බුදුරයන් වහන්සේ නමක් බිහි වෙන ඒ සිද්ධාර්ථ කුමාරයා තුල අසාමාන්‍ය ආශ්චර්යයන් සිද්ධ වෙනවා අසාමාන්‍ය ආශ්චර්යයන් සාමාන්‍ය මිනිසෙකුට හිතන්න බැරි දේවල් කිසිම විදියකින් සාමාන්‍ය මිනිසෙකුට හිතන්න එච්චරට ආශ්චර්යයක් මේ සිද්ධාර්ථ කුමාරයා මනුස්ස ලෝකයට එනකොට සිද්ධ වෙනවා. මනුස්ස ලෝකෙ බිහි වෙනකොට සිද්ධ වෙනවා. උපන් හැටි ඇවිදිනවා. දෙවිවරු තමයි ඉස්සරලාම සිද්ධාර්ථ කුමාරයාව පිළිගන්නේ. ඊළඟට කිසිදු විදිහකින් සිද්ධාර්ථ කුමාරයා උපදිනකොට සාමාන්‍ය මිනිසෙක් උපදිනකොට ලේ සැරව තැවරෙනවනේ කිසි දෙයක් නැහැ. එච්චරට පින්වතුනි මේ සිද්ධාර්ථ කුමාරයා කියන මේ සාමාන්‍ය කියන්නේ පුතුම් බුද්ධත්වයට පත් නොවිච්ච මිනිස්සෙක්. එවැනි කෙනෙක් තුල පවා අසාමාන්‍ය හැකියාවක් අසාමාන්‍ය ආශ්චර්යයක් ඉස්මතු වෙනවා. එතකොට එවැනි ආශ්චර්යයක් ඉස්මතු වෙච්ච කෙනෙකුත් බුද්ධත්වයට පත් වෙලා නැහැ. සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන කෙනෙක්. එතකොට එවැනි උත්මයේ උතුම් බුද්ධත්වයට පත් වෙනකොට කොයි විදිහකටනම් ඒ බුද්ධත්වයත් එක්ක නුවණක් ඉන්නට ඇද්ද? ඒ විතරක් නෙමෙයි. ඒ බුද්ධත්වයත් එක්ක පෙන්වලා දෙන ධර්මයේ කොච්චර සුන්දර ගැඹුරු දෙයක් ඉන්නට ඇද්ද? අසාමාන්‍ය ගැඹුරු ධර්මයක්. ඒක නිසා අපි හොඳට මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි තේරුම් අරගත්තොත් හරියටම ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය මේ ලෝකයේ සාමාන්‍ය මිනිසෙක් කියන කාරණාවට එහා ගියපෝ උත්මයේ කියලා අපට වටහා ගන්න පුළුවන්කමක් ලැබුණොත් අන්නේ කෙනා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන කාරණාවට අනුගත වෙනවා. අද ගොඩාක් කලාවට අපට තියෙන දේ තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ වටිනාකම ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන හැකියාව ඒ බුදුරන් වහන්සේ පෙන්නපු ආශ්චර්ය වූ ධර්මයේ ස්වභාවය මෙන්න මේ කාරණා අපට වටහා ගන්න බැරි වෙලා තියෙනවා. එවැනි වටහා ගැනීමක්මයි අපි ඒ ධර්මයට එච්චර නැමීමක් දක්වන්නේ නැත්තේ. අපි හුදු බාහිර වූ කටයුත්තක් එක්ක පමණක් නැත්නම් අපට ඇඟට දැනෙන දැන් අපි උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපට ඇඟට දැනෙනවා සාමාන්‍යයෙන් ලකුවට වෙසක් උත්සව හැටියට තොරන් ගහලා කූඩු හදලා දන්සල් දීලා ඊළඟට අපි හොඳට වන්දනාමාන කරලා අර ඒ ඒ ඇඟට දැනෙන විදිහට කටයුතු කරනකොට අපිට නෑ ඇඟට දැනෙනවා. හැබැයි හොඳට ඔබ හිතලා බලන්න බුදුරන් වහන්සේගේ ධර්මයක් එක ඒ ධර්මයේ පැහැදිලි කරන කරුණු එක්ක ඒක තුලින් හටගන්නා වූ පැහැදීමේදී ලැබෙන සැනසෙල්ලයි අර ඇඟට දැනෙන විදිහට කරන කාරණා අතර හාත්පසින් වෙනස් දෙයක් තියෙනවා. ලොකු වෙනසක් තියෙනවා. නමුත් අර ලෝකයට කරන්න පුළුවන් ඒ කරුණු. ඒ නිසා කරනවා. ඇයි අර ශ්‍රේෂ්ඨ උත්මයාගේ තියෙන වැදගත්කම ප්‍රකට වෙන්නේ නැති නිසා. ඒ ශ්‍රේෂ්ඨ උත්මයාගේ ධර්මයේ තුල වැදගත්කම ප්‍රකට වෙන්නේ නැති නිසා. ඒ ශ්‍රේෂ්ඨ උත්මයාගේ ධර්මයේ වැදගත්කම ප්‍රකට වෙනවා නම් එයා තමන්ගේ මතවාද තමන්ගේ අදහස් තමන්ගේ සංකල්ප මේ සියල්ලක්ම අයින් කරලා අන්න යා බුදුරන් වහන්සේ පෙන්නපු ඒ ධර්මයට අනුව හිතන්න පෙළවෙනවා. අපි හැමෝම කටයුතු කරන දේ තමයි අපි හැමෝම සිදු කරන දේ තමයි අපට හොඳයි කියලා හිතන දේ කරනවා. ඒ කියන්නේ අපි කවුරුත් හිතන්නේ නැහැ අපි මෙච්චර කාලයක් සංසාරේ ආවේ මේ අපි හිත අපි හොඳයි කියලා හිතපු දේ එක තමයි. අපි හරි කියලා හිතපු දේ එක තමයි මෙච්චර කාලයක් සංසාරේ ආවේ. අපි තවත් කරන්නේ ඒකම නා. ඒ ඇහෙන කරුණු හරි මොනවා හරි පාදක කරගෙන තාමත් අපට හිතෙන දේ නම් කරන්නේ. අපට වඩන්න පුළුවන් කියලා හිතෙන දේ නම් කරන්නේ. තාමත් අපි ගමන් කරන්නේ බුදුරන් වහන්සේගේ දේට අනුව නෙමෙයි. තාමත් අපි කටයුතු කරන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයට අනුව නෙමෙයි. තාමත් අපි කටයුතු කරන්නේ අපේ හිතට එන සිතුවිලි අනුව හිතට 16 කියලා කටයුතු කරන්නේ. ඉතින් ඒක නිසා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ බුදුරයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්වලා දෙන මේ අසාමාන්‍ය ධර්මයේ වටිනාකම. ඔබ අහලා තියෙනව නේද මේ දහම්සොර රජතුමා බුදු කෙනෙකුගේ බණපදයක් අහන් රජකම අතහැරියා. ඊළඟට ජීවිතෙත් අතහැරියා. ඇයි එච්චර වටිනාකමක්. දැන් බුදුරයන් වහන්සේ නම පහළ වෙලාද? නැහැ. ධර්මයක් ඇහෙනවද? නැහැ. එහෙම නැතුව තියෙද්දි දහම් පදයක් අහන්න රජකමයි ජීවිතය අතහැරියා. දැන් අපට බුදුරන් වහන්සේ නමක් පහළ වෙච්ච යුගයක ඉන්නේ. ඒ පිරිසුදු බුද්ධ වචනේ අපට ඒ රජතුමාගේ ඒ හැකියාව අපට නැහැ කියලා කියන්නේ බුදුරන් වහන්සේට නැමීම කියන කාරණාව මදි කියන එකනේ. අපි බුදුරන් වහන්සේගේ නැමි බුදුරන් වහන්සේට කල්යාණ මිත්‍ර නැමුණා කියලා හිතාගෙන අපට හිතන දේ කරනවා නම් ආයෙත් කරන්නේ අපේ ලෝකයේ දෙයක්මනේ. ආයෙත් කියන්නේ අපට අපි අපි හිතන විදිහේ දෙයක්මනේ. අර නැමෙන කාරණා වෙන්නේ නැහැ. ඇයි කෙනෙකුට නැමෙන්නේ? ඇයි කෙනෙක් කියන කාරණාවට අනුගත වෙන්නේ? එහෙම වෙන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම අපේ ජීවිතේ ජීවත් වීම කියන එක නිසාරයි අර්ථ ශූන්‍යයි මේ වැරද්දක් කියන කාරණාව ඉස්මතු වෙන තැනදී මම ඔබට පුංචි කාරණාවක් පෙන්වන්න තමයි.